සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛතං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 තංච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකොප්පං තං විද්ධා මනෝරෝහයේති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඉන්ද්‍රාණී විජේතුංග මැතිණිය දරු දෙපළ ලේලිය බෑනනුවන් සහ මොනුබුරු මිනිබිරියන් විසිනි. පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මීට තෙමස්සකට පෙර පරලෝසපත් තලවතුගොඩ වීරසේකර මාවතේ විසූ රංජිත් සිසිර කුමාර විජේතුංග මහතාටත් එම මහතාගේ සහයම මැතිණියගේ දෙමව්පියන්ටත් ලේලියගේ පියාණන් වන කරුණාදාස රණසිංහ මහතාටත් බෑණනුවන්ගේ පියාණන් වන බර්නාඩ් අබේසිංහ මහතාට සහ මිය පරලෝ යන්නට එදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ පින්වත්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ලැබුණේ වර්තමානයේ ජීවත් වීම පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට මේ මාතෘකාව මතු පිටින් සරල විදිහට දකින්නටත් පුළුවන් ගැඹුරින් විදර්ශනා පූර්වාංගමව දකින්නටත් පුළුවන් මතු පිටින් සරලව දකිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ කරන කියන කටයුතු අතීතය ගැන පසුතැවෙන්නේ නැතිව අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැතිව ලැබෙන විදිහකට එන විදිහකට මොහොන දෙමින් අපි ජීවත් වෙන්නට ඕන කියන සාමාන්‍ය සමාජ විවාහාරය අනුව බැලුවොත් යම්කිසි කෙනෙකුට චිත්ත පීඩා අඩු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට ඉක්ම ගිය දේවල් පිළිබඳව තැවෙන්නේ නැතිව අනාගතය පිළිබඳව ලොකු බලාපොරොත්තු ඇති කරගන්නේ නැතිව එන දෙයට මොහොන දෙන්නට ඔරොත්තු දෙන්නට සිත සකස් කර ගැනීම සෑම මිනිස්සෙක් විසින්ම කළ යුතු පුහුණු කළ යුතු ප්‍රධාන කාර්යය. මොකද ජීවිතේ අපි අපේක්ෂා කරන විදිහට හැම දෙයක්ම සිදු නොවෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. සමහර වෙලාවට අපි සිතූ දේවල් සිදු නොවි යනවා නොසිතූ දේවල් සිද්ධ වෙනවා එතකොට අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙමින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා අපි හැම දිනාටම ලාභය වගේම අලාභයටත් යසස වගේම අයසටත් ප්‍රශංසා වගේම නිନ୍ଦାවලට සැප වගේම දුකට මේවා උස් පහත් වෙමින් තමයි ලෝකයේ තුල පවතින්නේ. එතකොට මේ විදිහට පමණක්ම ජීවිතයේ තිබිය යුතුයි කියලා ඒ අෂ්ටලෝක ධර්මයන්හි අර සුවදායක පැත්ත, ඒ කියන්නේ ලාභ, යස, ප්‍රශංසා, සැප කියන මේ කාරණා පමණක් දැඩිව උපාදාන කොටගෙන ජීවිතයේ තියෙන්නේ විඳවන්නට නොවේ විඳින්නටයි කියන මේ බටහිර සංකල්පය අනුව කල්පනා කරමින් දුක පීඩාව අපහසුව ප්‍රතික්ෂේප කරමින් ඒවා සමග ගැටෙමින් අපේ ජීවිතයේ සුවය සතුට වින්දනය පමණක් සොයමින් යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ තනත්තා මානසික වශයෙන් දුර්වලයෙක් බවට පත් වෙනවා. ඒ මොකද ජීවිතයේ දුක පීඩාව කටුක බවට ඔරොත්තු දෙන්නට මොහුන දෙන්නට සිත සකස් කරගන්නා ප්‍රමාණයට තමයි මානසික ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ. ඒ පැමිණෙන දේට ඔරොත්තු දී ගන්නට යම්කිසි කෙනෙක් ශක්තිමත් නැතිනම් ඒ තනත්තා මානසික වශයෙන් දුර්වලයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් දක්ෂ වෙන්නට ඕන නොපැමිණි බර නොදරා සිටින්නටත් පැමිණි බර දරන්නටත් ඒක ඥානවන්තයෙකුගේ ලක්ෂණ දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා නොපැමිණි බර කියලා කියන්නේ අතීතය ඉක්ම ගියා වූ කාරණයක් අනාගතය තාම නොපැමිණි කාරණයක් එතකොට ඉක්ම ගිය අතීතය ගැන මේ මොහොතේ හිත හිතා තැවි තැවි ඒ පිළිබඳව මනසට වරක් වෙහසක් ඇති කරගත්තයි කියලා දැන් ඉක්ම ගිය අතීතය අපට වෙනස් කරන්නට පහසු නැහැ. ඒක අවසාන වෙලා ඉක්ම ගිහිල්ලා ඉවරයි. දැන් අපි ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ ඉක්ම ගිය අතීතය පිළිබඳව යම් යම් උපාදානයන් අපි දැඩිව අරගෙන කටයුතු කරන්න ගියොත් වර්තමානයේ එළඹෙන කාරණාවලට අපට මුහුණ දෙන්නට අවශ්‍ය ප්‍රකෘති ස්වභාවය, පියවි ස්වභාවය අපෙන් ගිලිහෙනවා. ඒ වගේම තමයි අනාගතය පිළිබඳව නොපැමිණි කරුණු පිළිබඳව අනවශ්‍ය විදිහට උපාදාන කරගෙන මෙහෙම වෙයිද මෙහෙම වෙයිද කියලා තවම සිදු වෙලා නැති කරුණු පිළිබඳව තැති ගනිමින් බියපත් වෙමින් අනාගතයේ භුක්ති විඳින්නට ගියොත් ඒ තනත්තාට වර්තමානයේ එළඹෙන කාරණාවලට මුහුණ දෙන්නට නොහැකි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ අතීතය භුක්ති විඳින්නේ නැතිව අනාගතය භුක්ති විඳින්නේ නැතිව වර්තමානය තුල හැඟීම් බර වෙන්නේ නැතිව ජීවත් වෙන්නට පුහුණු වීම තුළින් තමයි නොපැමිණි බර නොදරා පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට සිත සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජීවත් වෙන සෑම මිනිසෙක් විසින්ම හැකි පමණින් උත්සාහ කළ යුතු වෙනවා එන දේට ඔරොත්තු දෙන්නට මනස ටිකෙන් ටික සකස ගන්නට ඒ පැමිණෙන දේට ඔරොත්තු දෙන්නට නොහැකි වෙන්නේ හැම විටම අපි යම් යම් ආකෘති හදාගෙන මෙන්න මේ විදිහටම විය යුතුයි මෙහෙම වෙනවා නම් තමයි මම කැමති කියලා Taman කැමති විදිහට ලෝකය පිළිබඳ ආකෘති හදාගන්න. ඒ ආකෘතිය තුල එල්බගෙන ඒ විදිහටම දේවල් සිදු කියන අදහසින් කටයුතු කරනවා. එතකොට අපට ලෝකයේ ස්වභාවික සිදුවීම් පිළිබඳවත් බරපතල ගැටුම් ඇති වෙනවා පුද්ගලයෝ සම්බන්ධවත් බරපතල ගැටුම් ඇති වෙනවා ඒ කියන්නේ අපි අකමැති විදිහේ දෙයක් සිද්ධ වුණොත් අචින්තිතම්පි භවති නොසිතූ දෙයක් සිද්ධ වුණොත් චින්තිතම්පි විනස්සති සිතූ දෙයක් සිදු නොවුණොත් ඒ කියන්නේ දැන් බුදුදහමේ පැහැදිලි කරනවා පින්නතුනේ අප්‍රිය සංප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගය අපේ සංප්‍රයෝගයයි කියන්නේ පුද්ගලයෝ පමණක් නෙමෙයි. අපි අකමැති අරමුණු අපේ ජීවිතයට හමු වෙනවා. ප්‍රිය විප්‍රයෝගයයි කියන්නේ කැමැති පුද්ගලයෝ අහිමි වෙනවා විතරක් නෙමෙයි. ප්‍රිය ප්‍රිය අවස්ථා අපෙන් ගිලිහිලා යනවා. අපි අපේක්ෂා කරන, අපි කැමති වෙන, ප්‍රිය වෙන අවස්ථා අපට ගිලිහි යනවා. ඊළඟට යම් පිච්ඡං නලබති. කැමති වෙන දේවල් නොලැබී යනවා. ඊළඟට ලෙඩවීම, වයස්ගත වීම, මරණය, මේ ආදී අපි අපේක්ෂා නොකරන එහෙම නැත්නම් අපි කැමති නොවන බොහෝ දේවල් ජීවිතේ සිදු වෙනවා. එතකොට මේ தත්වයන් ඇති වෙනකොට හැඟීම් බර නොවි ඒවට මුහුණ දෙන්නට පුළුවන් වුණොත් පමණයි වර්තමාන తত্ত্বය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි කැමති ආකෘතියේ හිම හිර වෙලා ඉන්නේ නැතිව ඉක්ම ගිය අතීතය ගැන පැවෙන්නේ නැතිව නොපැමිණි අනාගතය පිළිබඳව බියපත් වෙන්නේ නැතිව එන දේට මුහුණ දෙමින් අපේ ජීවිතය අර්ථවත් කරගන්නට කුමක්ද ජීවිතයේ අරුත කියලා තේරුම් ගන්නට උත්සාහ කළොත් පමණයි අපි හැම කෙනෙකුටම හැඟීම් වලට වහල් නොවි ජීවිතේ નિවරදිව දකින්න පුළුවන් වෙන්නේ. එනිසා බටහිර ලෝකයෙන් අපේ සිත්වලට අපේ හිස මතට පටවලා තියෙන සංකල්පවලට ගැති වෙන්නේ නැතිව ඒ කියන්නේ ජීවිතය විඳවන්නට නොවේ විඳින්නටයි තියෙන්නේ කියන මේ ආකල්පය ඒ බටහිර ලෝකයේ චින්තනයක්. ඒගොල්ලෝ කල්පනා කරන්නේ සැපය සහ සුවය තමයි ජීවිතයේ එකම අර්ථය. ඊට වඩා දෙයක් ඒ අය ජීවිතය තුළ හොයන්නේ සැපෙන් සතුටින් ඉන්න. නමුත් බෞද්ධ පින්වත්තුන්ට ඊට වඩා ගැඹුරු අරුතක් තියෙනවා ජීවිතේ. ජීවිතය විඳවනවා වුණත් විඳිනවා වුණත් ඒ දෙකට පමණක් සීමා කරන්නේ නැතිව ඒ විඳවන්නේ කවර හේතු ප්‍රත්‍යයන් නිසාද විඳින්නේ කවර හේතු ප්‍රත්‍යයන් නිසාද ඒවාෙහි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මේවා පිළිබඳව නුවණින් කල්පනා කරලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම ජීවිතයේ යථාර්ථය දැක ගැනීම බෞද්ධ අපි හැමදෙනාගේම ඉලක්කයයි ඒ නිසා යම් යම් අවස්ථාවල කටුක අත්දැකීම් විඳින්නට සිද්ධ වුණත් යම් යම් අවස්ථාවල සුවදායක අත්දැකීම් ලබන්නට පුළුවන් වුණත් ඒ අවස්ථා දෙකේම ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව ප්‍රතික්ෂේප කරන්නේ නැතිව උපාදාන කරන්නේ නැතිව සිහි කල්පනාව අවදි කරගෙන මේ කුමක්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියන අවදිමත් සිතින් යුක්තව ජීවිතය අවබෝධ කිරීම සඳහායි බෞද්ධයින් විශේෂයෙන් උනන්දු වෙන්නේ. ඒ නිසා විඳවන්නට නෙවෙයි විඳින්නටයි ජීවිතේ තියෙන්නේ කියන ආකෘතිවල හිර වෙන්නේ නැතිව ඒ වගේම අර ජීවිතය පිළිබඳව කටුක අත්දැකීම් වල එල්බගෙන ශෝකයෙන් දුකෙන් පීඩාවෙන් අසහනෙන් විඳව විඳවා ඉන්නෙත් නැතිව සැපය සුවය සහනය තුල එල්බගෙන කාමසුකල්ලිකානු යෝගයට එල්බ ගන්නෙත් නැතිව මේ කාමසුකල්ලිකානු යෝග අත්තිකිලමතානු යෝග කියන අන්ත දෙකෙන්ම මනස නිදහස් කරගෙන එළඹෙන කරුණු පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කිරීමයි බුදුදහම තුල අනුමත කරන්නේ. ඉතින් ඒක තමයි වර්තමානයේ ජීවත් වීම හැටියට සරලව ගත්තහම සාමාන්‍ය ලෝකයා විසින් පුරුදු පුහුණු කළ යුතු මූලික කාරණය. ඒ වගේම අපි සිහිපත් කළා මේ කාරණේ ගැඹුරු විදර්ශනා ප්‍රඥාවෙන් අපට අවබෝධ කරගන්නටත් පුළුවන්. ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායේ විභංග වග්ගයට අයත් භද්දේක රත්ත සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්ම දෙකක්. එහිදී බුදුරජාණන් වහන්සේ කොහොමද අපි ලෝකය පිළිබඳ විදර්ශනාව අවදි කරගන්නේ කියන බව දේශනා කරනවා මේ ගාථා ධර්ම දෙකෙන් අතීතං නාන්වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතීතං පහිනං තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ ඥානවන්ත තැනැත්තා ජීවිතය පිළිබඳව විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් සති සම්පජඤ්ඤය දියුණු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා අතීතං නාන්වාගමෙය ඉක්ම ගිය සංස්කාර ධර්ම පිළිබඳව යමක් ඇති වෙලා නැති වෙලා ගියා නම් ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කරන්නේ නැහැ ඊළඟට නප්පටි කංකේ අනාගතං අනාගතය පිළිබඳව ලොකු බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. දැන් මේ කාරණේ අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන අනාගතය පිළිබඳව. දැන් මහබෝසත්වරු පවා අනාගතයේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙනයි පාරමිතා කරන්නේ. එතකොට අවශේෂ ශ්‍රාවක සියලු දෙනාමත් තම තමන්ගේ ප්‍රාර්ථනා පච්චේක බුද්ධත්වයේ ශ්‍රාවක බුද්ධත්වයේ කියන මේ කවර හෝ අවස්ථාවකින් නිර්වාණ අවබෝධය කරන්නට අනාගතය පිළිබඳ පැතුමක් ඇති කරගෙන තමයි ಗುಣධම් වඩන්නේ. ඒ නිසා අනාගතය අමතක කරලා ජීවත් වෙනවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. හේතුඵල වශයෙන් අනාගතයේ යමක් ගොඩනැගිය හැකි බව දැනගෙන ඒ යහපත් ප්‍රතිඵල ගොඩනගන්නට අවශ්‍ය හේතුප්‍රත්‍ය සම්පාදනය කරන වර්තමානයේ තුල නමුත් ඒ වර්තමාන හේතු ප්‍රත්‍ය පිළිබඳව සැලකිලිමත් වෙනවා විනා අනාගත ප්‍රාර්ථනා තුල එල්බ ගැනීම එතරම් වැදගත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ඉතාම වටිනා උපමාවක් දේශනා කරනවා සංයුත්ත නිකායේ වාසි ජටෝපම සූත්‍රයේදී කිකිලියකට බිත්තර 10ක් 12ක් දෙනවා රකින්නට. එතකොට මේ කිකිලිය කල්පනා කරනවා මේ බිත්තර වලින් ඉක්මනට පැටවු ටික එළියට එනවා නම් හොඳයි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙම ප්‍රාර්ථනා කළ පමණින් ඒ කිකිලියගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ නැහැ. කුමක් නිසාද? අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගත්ත පමණින් අපේක්ෂා ඇති කරගත්ත පමණින් ඒවා සඵල වෙන්නේ නැහැ. අනාගතයේ යමක් සිද්ධ වෙන්නට නම් ඒකට අවශ්‍ය හේතු ප්‍රත්‍ය සම්පාදනය කරන්නට ඕනේ. ඒ නිසා කිකිලිය විසින් කළ යුත්තේ ඉක්මනට පැටව ලැබෙනවා නම් හොඳයි ඉක්මනට මේ කටුව බිඳගෙන පැටව ටික එළියට එනවා නම් හොඳයි කියලා මිය පිටින් අනින එකවත් හොටෙන් ඒ කටුව බිඳින්නට උත්සාහ කරන එකවත් නෙමෙයි එහෙම කළොත් පැටවුත් නැහැ බිත්තරෙත් නැහැ ඒ නිසා එහෙම කලබලයක් ඇති කරගන්නේ නැතිව කල යුතු දේ වර්තමානයේ කරන්නට ඕන කුමක්ද කල යුතු දේ අර බිත්තර තුල පැටියා මෝරන විදිහට අවශ්‍ය උණුසුම ලබා දෙන්නට වැඩි වේලාවක් සංයමයෙන් ඒ බිත්තර රකින්නට කිකිලිය ක්‍රියාත්මක විය යුතුයි. එතකොට මේ වෙලාවේ කල යුතු දේ හරියට කරනවා නම් අනාගත ප්‍රතිඵලය එය විසින්ම ජනිත වෙනවා. ඒක තමන් මෙහෙම මෙහෙම වෙනොත් හොඳයි කියලා ඒක ප්‍රතිඵලය දිහා බලාගෙන මේ වෙලාවේ කලබල වුණාය කියලා ඇති වැඩක් නැහැ. අනාගත ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා නම් වර්තමානයේ ගොඩනැගිය යුතු හේතු ප්‍රත්‍ය සම්පාදනය කිරීමයි වඩාම වැදගත් කාරණේ වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ අපි සමාජය තුළ දකින්නේ මේ මොහොතේ කල යුතු දේ කරනවා වෙනුවට වර්තමානයේ ගොඩනැගිය යුතු හේතුප්‍රත්‍ය ගොඩනගනවා වෙනුවට අනාගතය පිළිබඳ බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගෙන ඒ ඵලය පිළිබඳව නිරන්තරයෙන් සිත තුළ බරක් ඇති කරගන්නා බවක් තමයි සමාජයේ හුඟක් වෙලාවට අපට පේන්නේ. ඉතින් නිර්වාණ අවබෝධය පිළිබඳවත් අද හුඟක් දෙනාට වෙලා තියෙන එකයි ඒ නිවන නැමැති ඵලය ලබන්නට මේ මොහොතේ අපේ ධර්මානුධර්ම ප්‍රතිපදාව નિවරදිව පුහුණු කිරීමයි කළ යුත්තේ. බුදුරජාන් වහන්සේ ඒ කිකිලිය සහ බිත්තරවල උපමාවෙන් දේශනා කරන්නේ ඒකයි. යම්කිසි කෙනෙක් මට ඉක්මනට ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් කරගන්න පුළුවන් නම් මට ඉක්මනට කෙලෙස් නසන්න පුළුවන් නම් මේ ශාසනයම මට රහත් වෙන්න සෝවාන් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ ඵලය පිළිබඳව කරදර වුණයි කියලා ඇති වැඩක් නැහැ. යම් ඵලයක් ගොඩනගන්නට ඕන නම් ඊට අවශ්‍ය හේතු ප්‍රත්‍ය සම්පාදනය කරන්නට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ මොකද මේ ලෝකයේ තුල තියෙන හේතුඵල ක්‍රියාවලිය. හේතුව ජනිත කළොත් නොවැරදීම ඵලය ජනිත වෙනවා. එතකොට ඒ හේතුඵල දැක්ම ඇති තැනත්තා අනාගතය භුක්ති විඳින්නට යන්නේ නැහැ. ඒ වගේම අනාගතේ බරක් කරගන්නේ නැහැ. අනාගතේ උපාදාන කරගන්නේ නැහැ. ප්‍රතිඵලය ගැන විතරක් හිත හිතා ලත වෙන්නේ නැහැ. යම් ඵලයක් අවශ්‍ය නම් ඒ ඵලය ගොඩනගන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍ය වර්තමානයේ තුල සම්පාදනය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං අතීතය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කරගන්නෙත් නැහැ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කරනවා කියලා කියන්නේ මම මෙහෙම කළා, අසවලා මට මෙහෙම කළා කියලා සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගැනීම තමයි දෘෂ්ටිගතිකම. ඒ වගේම මම අතීතයේ මෙහෙම හිටපු කෙනෙක්, මේ මේ විදිහට සැප විඳපු කෙනෙක්, මට අතීතයේ මේ වගේ රූප සම්පත්තියක් තිබුණා අපි මේ වගේ සැපවින්ද මේ ආදී වශයෙන් අර රූප වේදනා සංඥා සංඛාරයන් ප්‍රශ්නා වශයෙන් උපාදාන කරගන්නේ නැහැ. ඒ වගේ මේ ප්‍රශ්නා මූලික උපාදානයන් ඇති වෙනකොටම අපිට පටිඝ මූලික සංඥා මතුවෙනවා. එහෙම හිටපු මට අහවලුන් මෙහෙම කළා කියලා ඒ Taman කැමති විදිහට දේවල් සිදු නොවුනා නම් ඒවා පිළිබඳ ගැටුම් ඇති වෙනවා. සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත්තහම මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට එතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ. නමුත් ඒ නාම රූප ධර්ම සමූහය සත්ව පුද්ගල ආත්ම වශයෙන් දැඩිව ග්‍රහණය කරගත්තට පස්සේ ඒ තනත්තාට මමය, ඔහුය ආදී වශයෙන් පුද්ගල සංකල්ප තුල ගිලිලා ඒ අනුව තමයි Tamanගේ රුචි අරුචිකම් සමග පොරබදන්නේ. ඒතර Taman කැමති දේවල් සිද්ධ වුණා නම් ඒවා තෘෂ්ණා මූලික උපාදානයේහි පවතිනවා. අකමැති දේවල් සිද්ධ වුණා නම් ඒවා පටිඝ මූලිකව උපාදාන කරගන්න. අපි යමකට කැමති වෙනවා නම් ඒ කැමති දේ දැඩිව උපාදාන කරගන්නවා අකමැති වෙනවා නම් ඒ අකමැති දේ දැඩිව උපාදාන කරගන්නවා ඒක තමයි සිතේ ස්වභාවය. ඉතින් මේ විදිහට වර්තමානයේ ජීවත් වෙන්නට උත්සාහවත් වෙන තැනැත්තා එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය දියුණු කරගන්නට වෑයම් කරන තැනැත්තා ඒ විදිහෙන් අතීත සංස්කාර ධර්මයන් ප්‍රශ්නා දෘෂ්ටි වශයෙන් ගන්නෙත් නැහැ. ඒ වගේම නොපැමිණි අනාගතය පිළිබඳ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල එල්බගෙන අර ඵලය පිළිබඳව කරදර වෙනවා වෙනුවට ඒ තනත්තා අනාගත ප්‍රතිඵලයක් අවශ්‍ය නම් ඒ සඳහා වර්තමානයේ කල යුතු දේ මනවින් කරන්නට ඊට අදාළ ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්නට වර්තමානයේ තුල එතනත්තා උත්සාහ කරනවා එහෙම කරන්නට එතනත්තාට පුළුවන් වෙන්නේ යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං ඒතනත්ත වටහා ගන්නවා අතීතය දැන් ඉක්ම ගිහිල්ලා ඉවරයි අනාගතය තවම පැමිණිලා නැහැ වෙනතුනේ අතීතයේ ඉක්ම ගිය නාම රූප ධර්ම නැවත කිසිවක් නැහැ ඒ නාම රූප ධර්මයන්ගේ પરම්පරාවක් පමණයි වර්තමානයේ දක්වා නැවත නැවත අනුක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ දැන් බටහිර ලෝකයේ ඇතම් අය තුල සංකල්පයක් පවතිනවා කාලතරණය පිළිබඳව අපට අතීතයට යන්න පුළුවන් කියලා අතීතයට යා හැකි කිසිවෙක් ඇත්තෙත් නැහැ අතී යන්නට කියලා අතීතයක් ඇත්තෙත් නැහැ ඒ මොකද නාම රූප ධර්ම හටගත් හටගත් තැනම වහා නිරුද්ධ වෙනවා බුදුදහමේ කියන ආකාරයට හටගත් හටගත් නාම රූප ධර්ම අනිත්‍ය ලක්ෂණය නිසා වහාම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ කිසිවක්ම ඉතිරි නොවි. ඒක තව එකක් බවට පරිවර්තනය වෙනවා නෙමෙයි. හටගත්තු නාම ධර්ම, රූප ධර්ම කිසිවක්ම ඉතිරි නොවි වහා නිරුද්ධ වෙනවා. එතකොට එහෙම නිරුද්ධ වුණාට නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් එබඳු නාම රූප ධර්ම හට ගන්නවා. ඒවත් නිරුද්ධ වෙනවා. යලිත් හේතු ප්‍රත්‍යයන්ගෙන් නාම රූප ධර්ම හට ගන්නවා. ඒවත් නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට නාම රූප පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා ඒ පරම්පරාව විනා අර ඉක්ම ගිය අතීත නාම රූප ධර්ම කිසිවක් නැවත අපට ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට මනස දියුණු කරගත්තාම අතීතය ආවර්ජනා කරන්නට පුළුවන්. ඒ ආවර්ජනා කරන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? අපේ මනසේ ඒ පිළිබඳ රූපය පිළිබඳ සටහන් වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳ සංස්කාර පිළිබඳ විඥානය පිළිබඳව සටහන් අපේ මනසේ පවතින නිසා යම්කිසි කෙනෙකුට මනස සකස් කරගත්තොත් පුරුදු පුහුණු කළොත් ඒ අතීත සටහන් නැවත නැවත පරීක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා ඒක තමයි හුබ්බේ නිවාසානුස්සති ඥානයයි කියලා අනුක්‍රමෙන් පුරුදු පුහුණු කරන්නේ ඒ වගේම Tamanගේ මනස පිළිබඳව පමණක් නෙමෙයි බාහිර ලෝකයේ පිළිබඳවත් මේ වර්තමානයේ පවතින සටහන් තුලින් අනුක්‍රමයෙන් එහි අතීත પરම්පරාව විශ්ලේෂණය කරගන්නට හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් සිතට පවතිනවා. එතකොට ඒන් අදහස් වෙන්නේ අතීත නාම රූප ධර්මතාවම තියනවා කියන එක නෙමෙයි. ඒ හටගත් නාම රූප ධර්ම ඒ මොහොතේම නිරුද්ධ වුණා. නමුත් මේ නාම රූප ධර්මයන්ගේ પરම්පරාව નિවරදිව අධ්‍යයනය කළොත් එහි අතීත ස්වરૂපය පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක සත්‍ය සහ සම්පජඤ්ඤ දියුණු කිරීමෙන් ඇති කරගන්නා විශේෂ ඥානයක්. ඒ ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානයයි කියලා ධර්මයේහි දැක්වෙන්නේ. එතකොට බටහිර ලෝකේ බොහෝ දෙනා කල්පනා කරන ආකාරයට ඒ අතීතයට ගමන් කරලා කාල තරණය කරලා ඒ අතීතයේ සිදුවුණු සිදුවීම් වෙනස් කිරීම ආදිය ඒවා හුදෙක් සංකල්ප පමණයි ඒවා ප්‍රායෝගිකව ක්‍රියා කරන්නට පුළුවන් දේවල් නෙමෙයි ප්‍රායෝගිකව කළ හැකි දේ තමයි ඒ අතීත රූප වේදනා සංඥා සංඛාර විඥානයන් ක්‍රියාත්මක වුණු ආකාරය නුවණින් වටහා ගැනීම නුවණින් අවබෝධ කිරීම. ඒක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානයේ හැටියට ප්‍රගුණ කරන්න. ඒක හරියටම උදාහරණයකින් කියනවා නම් දැන් පරිගණකයක හෝ එහෙම නැත්නම් වෙනත් උපකරණයක හෝ දත්ත තැන්පත් කරන්නට දත්ත ගබඩා කරන්නට පුළුවන් තැනක අපි දත්ත එක එක විදිහට අපට ගබඩා කරන්නට පුළුවන්. ඒ ගබඩා කළාට පස්සේ ඒ ගබඩා කරලා තියෙන දත්ත ටික කියවන්නට පුළුවන් විදිහේ මෘදුකාංගයකින් ඒක කියවන්නට පුළුවන්. එතකොට ඒ මෘදුකාංගය නැතිව වෙනත් තැනකට දැම්මොත් ඒක නිකන් හිස් එකක් පමණයි. ඒකේ තියෙන දත්ත කොතෙක් තිබුණා වුණත් ඒවා හඳුනාගෙන නිවැරදි විදිහට කියවන්නට පුළුවන් වෙන්නේ ඊට අදාළ මෘදුකාංගයකින් පමණයි. එහෙම නැති උපකරණයකින් කියවන්න උත්සාහ කළොත් ඒකේ මොකුත්ම පෙන්වන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඉක්ම ගිය අතීතය පිළිබඳව සාමාන්‍ය පුද්ගලයෙක් සිහි කරන්න කල්පනා කරන්න ගියාට ඒතනත්තාට සිහි කරන්න පුළුවන් වෙන්නේ උපාදාන කරගත්තු දේවල් පමණයි. ඒ කියන්නේ Tamange මනසේ දැඩිව ග්‍රහණය කරගත්තු දේවල්, දැඩිව Taman තෘෂ්ණා මාන දික්ටි වශයෙන් ග්‍රහණය කරගත්තු දේවල් මතක් වෙනවා. නමුත් සිහිය සහ නුවණ සති සම්පජඤ්ඤය දියුණු කරලා යම්කිසි කෙනෙක් ඒ අතීත සටහන් අතීත අරමුණු ඒවාෙහි වර්තමාන પરම්පරාව ඔස්සේ අනුක්‍රමයෙන් ආවර්ජනා කරලා ඒ අතීත සටහන් විමසා බලන්නට මනස පුරුදු පුහුණු කළොත් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය නැමැති ඒ විශේෂ මානසික කුසලතාවය උපදවාගත්තු කෙනෙකුට සිහිනුවණින් යුක්තව අතීතය විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. එනිසා අපි මෙතනදී විශේෂයෙන් තේරුම් ගන්නට ඕන අතීතය සහ අනාගතය පිළිබඳව අපේ ඇලීමෙන් ගැටීමෙන් උපාදාන කරගත්තු දේවල් නැවත නැවත මතක් වීමේ හැකියාවක් අපි කොයි කාටත් තියෙනවා. නමුත් ඒක අපිට යථාර්ථය දකින්නට උදව් වෙන්නේ නැහැ. අපි උපාදාන කරගත්තු විදිහට තමයි ඒක අපට මතක් වෙන්නේ. නමුත් සිහියෙන් යමක් සිහි කරනකොට නුවණින් යමක් පරීක්ෂා කරනකොට එහි යථා ස්වභාවය හඳුනා ගන්නට ඒ සති සම්පජඤ්ඤය අපට උපකාර වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු පෙර දිනක රාත්‍රී කාලේ අපි සැකෙන් බයෙන් අඩිය තියනකොට සීතලට රබර් කෑල්ලක් පෑගෙනවා. එතකොට මේ ඒ පෑගෙන ස්වභාවය ඒකේ ස්වરૂපයත් එක්කලා අපේ මනසේ සැකබයත් එක්කලා එකවරම අපට සර්පේ කියන සංඥාව එන්නට පුළුවන්. ඒ සර්පේක කියන සංඥාව එනකොටම බරපතල විදිහට මනස තැති ගන්නවා. ඒ මානසික කම්පනයත් එක්කලා දැඩිව මේක මනසේ උපාදාන වෙනවා. එතකොට නැවත පස්සේ කාලෙක අපිට මේක සිහිපත් වෙනවා අඳුර වැටෙනකොට එළියට යනකොට සැකබය ඇති තැනක ඇවිදගෙන යනකොට අපිට නැවත නැවත අර කලින් වෙච්ච සිද්ධිය අපිට ඒ විදිහෙම සිහි වෙන්නට පටන් ගන්නවා බයත් ඇති ගැනීම යලිත් ඇති වෙන්නට පටන් ගන්නවා දැන් එතකොට වැරදි වැටහීමක් තමයි එදා ඇති වුනේ සර්පේක් නෙමෙයි සර්පේක් කියලා අපි රැවටුණා බියපත් වුණා. නමුත් ඒ කුමක්ද සිද්ධ වුනේ කියලා අපි හරියට පැහැදිලි කරගත්තේ නැත්නම් ඒ වැරදි වැටහීම තමයි අපේ සිත් තුළ තහවුරු වෙන්නේ, තැන්පත් වෙන්නේ. එතකොට නැවත නැවත උපාදානයේ හැටියට මතුවෙන්නේ අර වැරදි සංඥාව, වැරදි සටහන, වැරදි මනෝභාවය. එතකොට රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහම අපි වැරදි විදිහට තමයි එතනදී උපාදාන කරගන්නේ. රූපය කියලා එතන අපි ඇසට යමක් දැක්කේ නැති වුණාට අපේ කයට ස්පර්ශ වුණා. ඊළඟට ඒ ඒ නිසා ඇති වුණු යම් වේදනාවක් කායික වශයෙන් Tamanට දැනුණු ස්වභාවය සහ මනසට දැනුණු ස්වභාවය. ඊළඟට සංඥාව. ඒ පිළිබඳව අපි ගත්තු සටහන. සංඛාර ඒ ගැන අපි හිතපු කල්පනා කරපු දේවල් විඥාන ඊළඟට කාය විඥාන මනෝ විඥාන වශයෙන් ඒක අපට දැනුණු අවස්ථාව මේ සියල්ලක්ම අපේ අර සර්පේක්ක කියන අදහසත් එක්කලා වැරදි විදිහට උපාදාන කරගෙන තියෙනවා. දැන් උපාදානයෙන් මතක් වෙනකොට එදා සිද්ධ වෙච්ච සිද්ධිය ඔය වැරදි ක්‍රමයටම නැවත නැවත මතුවෙනවා. එහෙම මතුවීම නිසා තමයි සමහරුන්ට යම් යම් භීතිකා ඇති වෙන්නේ වතුරට බයයි, ගින්දරට බයයි, අඳුරට බයයි, උස තැන්වලට යන්න බයයි. එයි ඒ පෙර අවස්ථාවක වෙච්ච සිදුවීම ඒ විදිහෙම උපාදාන කරගෙන නැවත ඒ බඳු අවස්ථාවක් පැමිණෙද්දී එය සිහිපත් වෙනවා. ඒක මතක් වෙනවා. ඒ මතක් වීම එතන සිද්ධ වෙන්නේ උපාදානයක් හැටියටයි. නමුත් යම්කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤයෙන් යුක්ත වේ අතීත සිද්ධිය සිහි කරන්නට පුළුවන් නම් ඒ අවස්ථාව තුළ Tamanට වැරදි වැටහීමකුයි ඇති වුනේ කියන කාරණය નિවරදිව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ඉක්ම ගිය අතීතය පිළිබඳ නොපැමිණි අනාගතය පිළිබඳ අපට විවිධ උපාදානයන් තියෙන්නට පුළුවන්. ඒ උපාදානයේ හැම විටම අපට යථාර්ථය අවබෝධ කරගන්නට බාධාවක් කරනවා සති සම්පජඤ්ඤේ මතු කරගන්නට බාධාවක් කරනවා ඒ නිසා සිහිය නුවණ උපදවා ගැනීම තමයි හැම විටම යථාර්ථය දකින්නට අපට උපකාර වෙන්නේ ඒ සඳහා ප්‍රබලම බාධකය වෙන්නේ උපාදානය එතෙන් උපාදානයේ සිත නිදහස් කරගෙන යථාර්ථය දකින්නට සති සම්පජඤ්ඤේ උපදවා ගැනීම අත්‍යවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්න එතකොට දෙවන ගාථාවෙන් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ භද්දේක රත්ත සූත්‍රයේදී පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංකීරං අසංකුප්පං තං විද්ධා මනුබ්‍රෝහේ ඥානවන්ත තැනැත්තා වර්තමාන ධර්ම මෙතන ඒ සඳහා පාවිච්චි කරන වචනය තමයි පච්චුප්පන්න කියන වචනය. ඒ වචනේ ඊ타මාත්ම වැදගත් වෙනවා මොකද පච්චුප්පන්න කියන වචනේ සරල තේරුම ගත්තහම වර්තමානය කියන අදහස. එතකොට පච්චුප්පන්න කියන වචනාර්ථය ගත්තහම එහි තියෙන්නේ ප්‍රත්‍යයෝත්පන්න. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට වර්තමාන ධර්ම හැම එකක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වහා බිඳී යනවා. එතකොට අතීතය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ලක් බිඳී ගිහිල්ලා ඒ පිළිබඳව අපට අරමුණු කරන්න සිහි කරන්න පමණයි පුළුවන්කම තියෙන්නේ සැබවින්ම පවතින්නේ වර්තමානයේ පමණයි මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක අනාගතය කියන්නේ එහි යම්කිසි ඉදිරි අවස්ථාවක් අතීතය කියලා කියන්නේ එහි ඉක්ම අවස්ථාවක් සැබවින්ම ලෝකය ක්‍රියාත්මක වෙන්නේ මේ වර්තමාන తත්වය තුල වර්තමාන කියලා කියන්නේ පවතින පවතින ස්වභාවය. ඒ අර්ථයම තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන කියන අර්ථයෙන් ප්‍රත්‍යෝත්පන්න එහෙම නැත්නම් පච්චුප්පන්න කියන වචනය දක්වන්නේ. එතකොට ඉක්ම ගිය අතීතය අපට සිහි කරන්න පුළුවන් නොපැමිණි අනාගතය සිහි කරන්න පුළුවන් නමුත් සැබවින්ම නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ මේ පවතින වර්තමාන අවස්ථාවෙහි පමණයි. එනිසා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ නාම රූප ධර්ම ඒ ඒ මොහොතේම විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නට සමත් වෙනවා නම්. තර විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ප්‍රලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් විමස විමසා බැලීම. හේතු ප්‍රත්‍ය වශයෙන් දකිනවා කියලා කියන්නේ ඒ නාම රූප ධර්මයන් කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද ජනිත වෙන්නේ. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ නාම රූප ධර්ම වහා බිඳී යනෝ ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවටපත් වෙනෝ ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් එහි නැති බව નિවරදිව විමසා බැලීම. ඒ වගේම චතුරාර්ය සත්‍ය වශයෙන් කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙන සියලු නාම රූප ධර්මයන් දුක්ඛ සත්‍ය නැමැති යථාර්ථයට ඇතුළත් වෙනවා. ඊළඟට ඒවා නැවත නැවත ජනිත වෙන්නේ තෘෂ්ණා උපාදානය හේතු කොටගෙනයි. ඒ තෘෂ්ණාව නැති කළ තැන තමයි මේ නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ. ඒ සඳහා මග ආරෂ්ඨාංග මාර්ගයයි කියන මේ විදිහට චතුරාර්ය සත්‍ය න්‍යාය මත ඒ ධර්ම පිළිබඳ විග්‍රහ කර බැලීම. ඊළඟට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලනවා කියලා කියන්නේ මෙහි සත්වයේ පුද්ගලික ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්නට පුද්ගලයෙක් හැටියට පෙනෙන මේ පංචස්කන්ධය නාම රූප වශයෙන් බෙදලා බලනොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් පහකට ස්කන්ධ වශයෙන් බෙදලා බලනොත් ඊළඟට චක්කුසෝත ඝාන જીවහා කාය මන සහ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් ආයතන 12කට බෙදලා බලනොත් ඊළඟට චක්කු රූප චක්කු විඥාන සෝත සද්ද සෝත විඥාන ආදී වශයෙන් 18කට බෙදලා බලනවා. ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් රූප 28ක්, චෛතසික 52ක්, සිත් 89ක් වශයෙන් බෙදා බලන්නට මනස පුහුණු කරනවා. අන්න ඒ විදිහට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ වර්තමාන ධර්ම පිළිබඳ හැඟීම් බර වෙන්නේ නැතිව ඉක්ම ගිය අතීතයේ පිළිබඳව අපි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කරගන්නවා වගේම අනාගතේ නොපැමිණි අනාගතය පිළිබඳව අපේ අනාගත ප්‍රතිඵල දැඩිව ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන සංකල්පීය වශයෙන් ඒවා දැඩිව ගන්නවා වගේම වර්තමානයේ තුල පවතින නාම රූප ධර්ම පිළිබඳව අපි බොහෝ විට හැඟීම් බර වෙනවා ආවේගකාරී වෙනවා. එහෙනම් සති සම්පජඤ්ඤේ පවත්වන්නට ඉක්ම ගිය නාම රූප ධර්ම පිළිබඳ උපාදාන කරන්නේ නැතිව අනාගත උපකල්පන මත එල්බ ගන්නේ නැතිව වර්තමානයේ හැඟීම් බර වෙන්නේ නැතිව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ නාම රූප ධර්ම පිළිබඳව අවධානය යොමු කරගෙන විදර්ශනා කරන්නට පුළුවන් වුණොත් තමයි නිවැරදිව සති සම්පජඤ්ඤය උපදවන්නට හේතනත්තා සමත් වෙන්නේ. එතකොට යම්කිසි ඥානවන්තයෙක් ඒ විදිහට පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ඒ ඒ අවස්ථාවෙහිදීම ඒ හටගන්න හටගන්න නාම රූප ධර්මයන් විදර්ශනා කරන්නට සමත් වෙනවා නම් අසංහීරං අසංකුප්පං තං විද්ධා මනුබ්‍රෝහේ මනස උදාසීන වෙන්නේ නැතිව ඒ වගේම වික්ෂිප්ත වෙන්නේ නැතිව ඒ වර්තමාන ධර්ම පිළිබඳව මනවින් විදර්ශනා කරන්නට ඒ තනත්තා සමත් වෙනොයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සති සම්පජඤ්ඤයේ පැවැත්විය යුත්තේ කවර ආකාරයෙන්ද කියලා අපි මුලින් පැහැදිලි කළා සාමාන්‍ය ලෝකයා අතීතය අනාගතය පිළිබඳව බර කරට ගන්නේ නැතිව වර්තමානයේ එළඹෙන කරුණුත් එක්කලා මනස පවත්වා ගන්නට උත්සාහ කළ යුතු ආකාරය දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ භද්දේකරත්ත සූත්‍රයේදී පැහැදිලි කරන්නේ සති සම්පජඤ්ඤය උපදවාගෙන විදර්ශනා ප්‍රඥාවෙන් කොහොමද අපි වර්තමානය අවබෝධ කරගන්නේ යථාර්ථය දකින්නේ කියන කාරණය. එතකොට මෙහිදී අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන සතිය සහ සම්පජඤ්ඤය පිළිබඳව. සති කියලා කියන්නේ සති චෛතසිකය එහෙම නැත්නම් සාමාන්‍ය විවාහාරයේදී අපි සිහිය කියලා හඳුනා ගන්නවා. එතකොට සිහියෙන් කරන්නේ සරණං සති. සිහි කර දෙන ගතිය තමයි සිහියෙන් හැම විටම සිද්ධ කරන්නේ. දැන් අපි මුලින් සිහිපත් කළා උපාදානයේ තියෙන දේවල් සිහි කර දෙීමේ ගතිය. ඒකට ඒක සතිය නෙමෙයි. එතන තියෙන උපාදානය නිසා දේවල් මතක් වීමක්. යලි යලි මනසට පැමිණෙනවා. ඒ මනසට පැමිණෙන්නේ පූර්ව උපාදානය නිසා. අතීතය පිළිබඳවත් අනාගතය පිළිබඳවත් අපේ මනසේ යම් යම් උපාදාන නිසා අපට දේවල් සිහිපත් වෙන්නට පුළුවන්. ඒ උපාදානයෙන් මතක් කර දෙන ගතියට වහල් වෙන්නේ නැතිව දේවල් සිහියෙන් සිහි කරගෙන දෙන ගුණය අපි ප්‍රගුණ කළ යුතු වෙනවා. එතකොට උපාදානය සහ සිහිය අතර වෙනස අපි කොහොමද හඳුනාගන්නේ? උපාදානයේ ස්වરૂපය තමයි පෙනතුනේ අතීතයේ යමක් තිබුණු දෙයක් නැවත අපි සිහිපත් කරනකොට අපි හිතමු උදාහරණයක් හැටියට යම් කෙනෙක් සමග ඇති වුණු ගැටුමක් ඒ තනත්තා කළ කී දෙයක් නිසා අපේ හිතේ නොසතුටක්, කෝපයක්, නොමනාපයක් ඇති වුණා. වසර 5කට 10කට පසුව ඒ සිද්ධිය ගැන නැවත අපට මතක් වෙනකොට අර එදා යම් කෝපයක් මතු වුණාද නොසතුටක් මතු වුණාද නොමනාපයක් මතු වුණාද ඒ මානසික తত্ত্বය ඒ ස්වરૂපයෙන් හෝ ඊට ආසන්න ස්වરૂපයෙන් අපේ මනසේ අදටත් මතු වෙන්නට පුළුවන් ඒක තමයි උපාදානයේ ස්වභාවය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සියල්ලක්ම එදා යම් ආකාරයකට ග්‍රහණය කරගත්තද ඒ විදිහට අදත් මතුවෙලා ඒ සිද්ධිය සිද්ධ වෙලා වසර 5ක් 10ක් ගත වුණත් අද මේ මොහොතේ අපේ මනසේ නොසතුට නොමනාපය ජනිත එතකොට අතීත සිද්ධිය අපට හරියට විශ්ලේෂණය කරගන්නටත් බෑ වර්තමාන තත්වයක් අපට නිනව් නැතු යනවා අපි ඉන්නේ හුදකලාව වුණත් අපි ඉන්නේ ඇඳක සයනය කරමින් වුණත් පුටුවක වාඩි වෙලා විවේක ගනිමින් වුණත් වෙන කෙනෙක් සමග කතා බහ කරමින් වුණත් අපට ඒ වර්තමාන අවස්ථාව නිනව් නැති වෙනවා අර අතීතයේ සිහිපත් වෙලා අපි හැඟීම් බර වෙනවා එදා සංඥා සංකාර විඥානයන් යලි භුක්ති විඳින තැනකට අපි පැමිණෙනවා තොර పూర్ව උපාදානයන් මතක් වෙනකොට අපට සැබවින්ම සිද්ධ වෙන්නේ වර්තමානයේ ගැන සති සම්පජඤ්ඤයෙන් ගිලිහිලා අතීතය භුක්ති විඳීමක්. ඒ අතීතය දැන් ඉක්ම ගිහිල්ලා අවසానයි. අතීත නාම රූප ධර්ම නමුත් ඒවා මානසික වශයෙන් යලි යලි මතු කරගෙන භුක්ති විඳිනවා. ඒක තමයි උපාදාන පත්‍ය භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් උපාදාන කරගත්තා නම් ඒක නැවත නැවත ජනිත වෙනවා. එතකොට අතීතයේ යම් ගැටුණු අවස්ථාවක් අපේ නැවත මතු කරගන්නකොට ඒක ඒ ස්වરૂපයෙන් හෝ ඊට ආසන්න ස්වરૂපයෙන් නැවත මතු වෙනවා. සරාගී අවස්ථාවක් සිහිපත් කරනකොට ඒ ස්වરૂපයෙන් හෝ ඊට අඩු වැඩි වශයෙන් මේ අවස්ථාවේදීත් ඒ මනෝභාවයන් මතු වෙනවා. ඒ තමයි උපාදාන පත්‍ය භව. ඒ උපාදානය නිසා යලි එය මතුවීම. ඒකට කියන්නේ අතීතය භුක්ති විඳීම. එතකොට අතීතයේ භුක්ති විඳින්නට යමුණු සැනින්ම ඒතනත්තා වර්තමාන සති සම්පජඤ්ඤයෙන් ගිලිහෙනවා. ඒ නිසා සිහිය හරියට පිහිටුවා ගත්තොත් ඒතනත්තාට තමන් ඉන්න තැන තමන් ඉන්න ස්වභාවය මත සිහිය පවත්වා ගනිමින් අර අතීත සටහන සිහි කරලා විමසා බලන්නට පුළුවන් ඇලීම් ගැටීම් වලින් තොරව. එහෙමනම් උපාදානයෙන් යමක් සිහි කරනකොට ඇලීම් ගැටීම් වශයෙන් ඒක භුක්ති විඳිනවා. සිහියෙන් යමක් සිහි කරනකොට ඇලීම් ගැටීම් වශයෙන් භුක්ති නොවිඳ එතන පැවතුණු නාම රූප ධර්මයන් පිළිබඳව අපට සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියෙන් නුවණින් යුක්තව අවධානය යොමු කරන්නට පුළුවන්. එතකොට එදා ඒ වෙච්ච සිද්ධිය අපි හිතමු ගැටුම්කාරී අවස්ථාවක් නම් අද මේ මොහොතේ සිහියෙන් සිහි කරනකොට එදා ඒ ගැටුම ඇති වුනේ කුමක් නිසාද? ඇයි මම ගැටුනේ? ඇයි කුපිත වුනේ? අනිත් කෙනා ඒ විදිහට කෝප වුනේ කුමක් නිසාද කියලා වර්තමානයේහි අපට ඒ අතීත සිද්ධිය නැවත සිහි කරමින් විදර්ශනා කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි උපාදානයෙන් එය මතක් වුණොත් අපිට ඒක විදර්ශනා කරන්න බෑ මේ මොහොතේ යලි ඒ අතීත සංඥා අතීත අරමුණු භුක්ති විඳීම කුයි සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕන අතීතය උපාදාන කිරීම සහ අතීතය සිහි කිරීම කියන්නේ අවස්ථා දෙකක්. ඒ වගේම තමයි අනාගතය උපාදාන කිරීම සහ අනාගතය සිහි කිරීම කියන්නේ අවස්ථා දෙකක්. අනාගතය උපාදාන කරනවා කියලා කියන්නේ දැන් මෙහෙම ගියාම මට සලකන්න කෙනෙක් නැති වෙයිද මම අසනීප වෙයිද මම ඔත්පොල වෙයිද ඒතර තවම ඔත්පොල වෙලා නැහැ තවම අසනීප වෙලා නැහැ තවම Tamanට සලකන්නට කෙනෙක් නැතුව අසරණ වෙලත් නැහැ නමුත් Taman උපකල්පනය කරනවා මෙහෙම ගියොත් මෙහෙම වෙයිද දන්නේ නැහැ එහෙම වෙයිද දන්නේ නැහැ කියලා හැඟීම් බරව ඒ අනාගතයේ සිදුවිය හැකි කියලා Taman මනසින් උපකල්පනය කරන తত্ত্বය මේ මොහොතේ භුක්ති විඳින්නට උත්සාහ කරනවා තවම රෝගී වෙලා නැහැ. එතකොට රෝගී වුණා වගේ ඒ අනාගත බර මනසට අරගෙන ඒක විඳිනවා. තවම තමන් තනි වෙලා නැහැ. හැබැයි මේ සියලු දෙනා තමන් අතහැරලා දාලා තමන් තනි වෙයි කියලා ඒ අනාගතය ගැන බර හිතට අරගෙන දැම්මම මේ ඉන්න අයත් එක්කලා ගැටෙනවා, හැපෙනවා. මේගොල්ලෝ මට කවදා හරි සලකන්නේ නැතුව මාව නොසලකා හරිනවා කියලා තාම එහෙම දෙයක් වෙලා නැහැ. තමන් මනසෙන් මවාගත්තු කාරණේ භුක්ති විඳින්මින් වර්තමානයේ තුල ගැටුම් ඇති කරගන්න. එතකොට අන්න ඒ විදිහට අනාගතය උපාදාන කිරීම තුළ තමන් මනසින් උපකල්පනය කරන සංකල්පීය தත්වයක් තුළ තමන් ගිලෙනවා එතකොට වර්තමානය තමන්ගේ මනසින් ගිලිහෙනවා වර්තමාන తত্ত্বය નિවරදිව වටහා ගන්නට නොහැකි වෙනවා. ඉතින් සති සම්පජඤ්ඤයෙන් අපි අනාගතය පිළිබඳව කල්පනා කරනකොට මේ විදිහට ආහාර පාන ගත්තොත් මම රෝගී වෙන්නට පුළුවන්. මේ විදිහට අනිත් අයව ඇසුරු කළොත් මට අනාගතේ කිසිවෙක් නැතුව හුදකලා වෙන්නට පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්නට නම් මම මේ මේ ආකාරයෙන් ක්‍රියා කළ යුතුයි කියලා වර්තමානය වෙනස් කරගන්නට වර්තමානයේ වඩා සැලසුම් කරගන්නට එතනත්තට පුළුවන් වෙනවා හේතුඵල වශයෙන් අනාගතය පිළිබඳව විමසා බලනවා. එනිසා ඥානවන්ත පුද්ගලයා අතීතය භුක්ති නොවිඳ අනාගත උපකල්පන මත හිර වෙන්නේ නැතිව වර්තමානයේ හැඟීම් බර වෙන්නේ නැතිව අතීතය පිළිබඳ සති සම්පජඤ්ඤය ගොඩනගා ගන්නටත් අනාගත පිළිබඳ හේතුඵල දැක්මක් ඇති කර ගන්නටත් වර්තමානය තුල හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්මයන් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නටත් සිත පුහුණු කිරීම තමයි යථාර්ථය දැකීමේ මඟ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ බඳු විදර්ශනා ප්‍රඥාවක් උපදවා ගන්නට අපි උත්සාහ කළ යුතුයි. එතෙක් අතීතය ගැන තැවෙන්නේ නැතිව නොපැමිණි අනාගතය පිළිබඳව බර කරට ගන්නේ නැතිව වර්තමානයේ එළඹෙන කරුණවලට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරමින් ක්‍රියා කරන්නට උත්සාහ කිරීම වැදගත් වෙනවා. එසේ උත්සාහ කරද්දී අතීත ධර්ම පිළිබඳව සති සම්පජාඤ්ඤයෙන් දකින්නටත් අනාගතය පිළිබඳ හේතුඵල දැක්මෙන් විග්‍රහ කරගන්නටත් වර්තමාන ධර්ම හේතුප්‍රත්‍ය වශයෙන්, පෙලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විශ්ලේෂණය කරමින් නුවණින් විමසා බලන්නටත් මේ අසු දහම් කරුණු හැම දිනාටම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 පින්කමේ ආරමුණ මීට තෙමසකට පෙර මිය පරලෝ යන්නට යෙදුණු තලවතුගොඩ වීරසේකර මාවතේ විසු රංජිත් සිසිර කුමාර විජේතුංග මහතාටත් එම මහතාගේ සහයම මැතිණියගේ දෙමව්පියන්ටත් ලේලියගේ පියාණන් වන කරුණාදාස රණසිංහ මහතාටත් බෑනනුවන්ගේ පියාණන් වන බර්නාඩ් අපේසිංහ මහතාට සහ මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාත හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකම ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන ඉන්ද්‍රාණි විජේතුංග මැතිණිය දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණේ නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මීට තෙමසකට ඉහතදී මිය පරලෝ යන්නට දුණු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් දයාබර පියාණන් මාමා සීයා ආදි වශයෙන් ඥාතීත්වයන් කල්පනා කරගෙන තලවතුගොඩ වීරසේකර මාවතේ විසූ රංජිත් සිසිර කුමාර විජේතුංග පියාණන් ඒ වගේම කරුණාදාස රණසිංහ පියාණන් බර්නාඩ් අබේසිංහ පියාණන් ඇතුළු මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් හැම දිනාටම பெருமாள் சரணாய்